මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ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 සාසන ඉදිරිපත් කරගත්තා. මේ අප්‍රමාදය එහෙම නැත්නම් ඒ සතිය අපි මූලිකවම දැකගත්තේ මාත්‍රකාව වශයෙන් ඉදිරිපත් කරගත්තේ කල්යාණ මිත්‍රයෙකු සතු විය යුතු ගුණයක් විදියට. ඒ නිසා භාවනාවකට එළඹෙන භාවනාවකට එළඹී භාවනාවේ එළඹ වාසය කරන කොයි දෙනාටත් කොයි කෙනාටත් ඒකාන්තයෙන්ම මේකේ ගන්න තියෙන අර්ථ රාශියක් තියෙන බව මේ වෙනකොටත් කරුණු කාරණා සහිතව බොහෝ දිනාට වැටහෙන්න ඉඩ තියෙනවා. එදා දේශනාවේදී අපි මත කරගත්තා ඒ නැත්නම් ඉතාමත්ම සමීපව දැක ගන්න උත්සාහ ගත්තා මේ සතිය කියන එකේ අප්‍රමාද කියන වචනයට අලුත් අර්ථයක් වෙන විදිහකට කියනවා නම් අරමුණ මතු වෙනවා හා සමගම අරමුණ දෙපැත්ත හිත නැංවීම කියන අර්ථය. අරමුණ මතුවී ඒ මතුවීමත් නිරීක්ෂණයත් අතර මොහොතකටවත් ඉඩක් නොතබ මතුවෙන වාත්හා සමගම අරමුණට හිත නැංවීම නැත්නම් විතක්කේ යෙදවීම මේ අප්‍රමාදයේ ගුණය ගෙන හරපාවා. ගාමුලදී යෝගාවචරය මේ ධර්මතාවය මූල ධර්ම වශයෙන් අසාදරගෙන අරමුණත් සමග හිත තබා ගැනීමට උත්සාහ කරනකොට මේ තරම දක්ෂ වෙන්නේ නැති බව නැත්නම් මතුවෙනවත් හා සමගම ඒ අල්ලා ගැනීමට අපහසු වෙන බව ඒකට කටයුතු කර නැත්ව දානවා. නමුත් සෑම කෙනෙකුම පටන් ගන්න එතනින් ඒ නිසා ඒක ඇත්තට දුෂ්කරතාවයකටපත් වෙන්නේ නැහැ. මුලදී සතිය කැඩෙමින් කැඩෙමින් නමුත් අරමුණත් සමගම හිත එකට ගමන් කරවන්න උත්සාහ කරනකොට මෙය මදි බව, ප්‍රමාණවත් නොවන බව, එනතන ශක්තිමත් මදි බව යෝගාවචරය වටහා ගන්නවා. ඒ වටහා ගන්න කාලෙම යෝගාවචරය ධර්මානුකූලව, කාරණානුකූලව, මූල ධර්ම න්‍යායානුකූලව වටහා ගන්න අතරම කර්මස්ථානාචාර්යවරු එහෙම නැත්නම් තමන්ට පෙර ආතුව ගමන් කරන්නා වූ ආචාර්යවරුන්ගෙන් මේ කාරණාව මූල ධර්මානුකූලව ඉදිරිපත් වෙන්න ඕනේ ප්‍රායෝගිකව ඉදිරිපත් වෙන්න ඕනේ එතකොට තමයි මේ යෝගාවචරයට අස්ස සිල්ලක් ලැබෙන්නේ නැත්නම් මින් ඉදිරියට මේ සතිය වඩා තහවුරු වඩා අප්‍රමාදී වඩා සුපතිත්ථිත ආකාරයකට පත් කරගන්න පුළුවන් ඉතින් මේ සඳහා භාවනා පැත්තෙන් බලනවා නම් කියන්න තියෙන්නේ අරමුණ මතුවී සුළු වේලාවකින් අරමුණ අල්ලා ගැනීමට දක්ෂ වෙන මුලින් මුලින් දක්ෂ වෙන යෝගාවචරය මේ දක්ෂතාවයම වඩ වඩා පුරුදු පුහුණු කරන්න කරන්න යොමු කරවන්නේ මොකේදද අරමුණු මතුවෙනවා හා සමගම අල්ලා ගනිමි කියන පරමාර්ථය ඇති. මේ නිසා අරමුණ මතුවීමත් ඒත් හිත නැංවීමත් අතර කිසිම කාලාන්තරයක් පරතරයක් නැති නිසා අප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙන්නේ නැහැ. මේ සඳහා හිතේ පැවතිය යුතු සජීවී භාවය, එළඹ සිටි භාවය මේ අප්‍රමාදයේ කියන අලුත් නිර්වචන වලින් සඳහන් වෙනවා. මේ විදිහට අරමුණ මතු වී විපර්යාස තත්වයට පත් වෙන්න කලින් ඇති හැටියෙන්ම දැක ගන්න සුළු ස්වરૂපය මේ සතියෙන් අපට ලැබෙන ආනිසංසය. එහෙම නොවි අරමුණ මතුනාට පස්සේ අරමුණට පමා වෙලා ඒ දෙසට යනකොට ඒ අරමුණ බොහෝමත්ම වේගයෙන් ඒක විස්තර කරගන්න බැරි තරම් වේගයකින් ශීඝ්‍ර වෙනස් වෙනවා. ඒ නිසා අපි දකින්නකොට අරමුණ මතුවෙච්ච ස්වરૂපයත් අපි දකින්න නැත්නම් ප්‍රමාදය වෙලා දකින්න ස්වરૂපයත් අතර වෙනසක් තියෙන නිසා අපි දකින්නේ දැක ගන්න ලැබෙන්නේ අර ප්‍රකෘතියට වඩා විකෘතියක්. මේක ඉතාමත්ම සූක්ෂමයි. මේ සූක්ෂම භාවයේ බිඳීම එහෙම නැත්නම් මේ දුෂ්කර භාවය, විපල්ලාසය, පටලවිල්ල, සංකර භාවය, සංකීර්ණ භාවය විදලීම සඳහා තමයි හරියටම මතුවේ පාත්හා සමගම අරමුණ දැක ගැනීම විෂය යෝගාවචරය උනන්දු කරවන්න ඕනේ. ඒක අපි ධමතා කරගත්තා නියම මානසිකාරයේ වශයෙන්. නියම එකලස වශයෙන් මේ සඳහා මුලින්ම උදාහරණයක් විදිහට හිමීමට හැකීමට හිත යොදන යෝගාවචරය මුලින්ම උදරයටයි හිත යොදා. ආස්වාද ප්‍රසවාස වේදන කියලා හුස්ම රැල්ලට හිත යොදන්න. ඊට පස්සේ මේ හුස්ම රැල්ල ඉහළ පහළ යෑම හෝ උදරයේ පිම්වීම හැකිලිම නිසා එහි සිදුවෙනා වූ අත්දකින්න පුළුවන් ක්‍රියාකාරකම අල්ලා ගන්න. පින්වීම සිදු වෙන ආකාර හැඩේ ආකාර වශයෙන් තමයි වැටහෙන දන අලගන්න. ආස්වාද ප්‍රසවාස කරන කෙනා හැපෙන දන අලගන්න. එතකොට අර වැඩ පිළිවෙල වෙනුවෙන් එක නියෝජිතයෙක් නියෝජිත ස්ථානයක් අලගන්න. මේ අල්ලගෙන මේ නියෝජිත ස්ථානෙටම හිත යොදාගෙන ඉන්නකොට වරක් දෙකක් තුනක් හතරක් පහක් වශයෙන් ඒ මතුවෙන මතුවෙන සෑම වාරයක් පාසාම මම පෙර මොහොතට කලින් පෙර වාරයකට කලින් මුල් ක්ෂණයක් ඊට කඩා මුලින් අවස්ථාවක් දැක ගනිමි කියලා යොමු කරන ගතිය තියෙනකොට අපි කියන මානසිකාරය කියලා එහෙමනම් යෝගාවචරයා ඒ Tamanට වැටහෙන දේ ඉතාමත් සියුම් කරමින් හරියට තිත්තට එල්ල කරන ගතිය එනවා. මේ කියන්නේ භාවනාවේ මුල් අවස්ථාව නෙවෙයි. අරමුණ ගන්නවා අරමුණත් සමග හිත පිහිටනවා නමුත් තාම දියුණුවක් නැතිනම් මෙන්න යෙදී යුතු ක්‍රමය. මොකද අරමුණේ උදරයේ වුණා, ඉන්නේ මේ වුණා. එහි වඩාත්ම ප්‍රකට දෙයක හිත නැවත නැවතත් යොමු කරනවා. එහෙම යොමු කරනකොට යොමු කරනකොට මෙනෙහි කිරීම වශයෙන් නිින්දීමයි මෙනෙහි කරන්නේ. නිින්දීම කියන ප්‍රඥප්තියමයි මෙනෙහි කරන්නේ. නමුත් තමන්ගේ එකලස එන්ටෙන් ටෙන් සිවුම් මේ සිවුම් වීම නිසා එකම හිතක මතුවෙන අවස්ථාවේම ඒ ස්වરૂපය දැක ගන්න පුළුවන්. ඒ ස්වરૂපය අර මුලින් දැක්කා වගේ සතිය ආමක අවස්ථාවේ ගොරෝසු අවස්ථාවේ දැක්කා වගේ නේ තාමත්ම සක්‍රිය බවක්. ඉතාමත්ම සජීවී බවක්. යෝගාවචරය දක්වන්න පුළුවන්. විශ්වාස නොකරන සුළුතරමක් වෙනවා. ඒ මොකද ඒ අරමුණේ අනික් කර්මුණ වලින් වෙන්කොට හරියටම එල්ල වෙන නිසා ඒ අරමුණ මතුවීමත් ඒක ක්ෂණ 1 2ක් තුළ කොච්චර වේගෙන් ඒක වෙනස් වෙනවද කියන එකත් පෙර නොදුටු විරූ ආකාරයකට දැක ගන්න ලැබෙනකොට අපි ඉදා සඳහන් කර වචන වලින් කියනවනම් යෝගාවචරයට ධර්ම රාශිය වැටෙන අවස්ථාවටපත් වෙනවා. ඒ නිසා පින්වීමක් තුළ ඇත්තා වූ ඒ සතහන් ආකාර සම්පූර්ණ විවිධ ගිහිල්ලා ඒ ඇත්තා වූ වාත චලන කුණුසුන් සිසිල් ගති තේජෝ ලකුණු වැగిරෙන පිටු කරන ආපෝ ලකුණු බර සහැල්ලු ගති කියන මේ පතරි ගති ආදී වශයෙන් දකිනකොට යෝග ආවචරයට වැටෙනවා නැත්නම් අත්දක ගන්න පුළුවන් වෙනවා මේ පින්වීම කියලා මෙනෙහි කරාට ඒ පින්වීම කියන වචනයට කිසිසේත් සමාන නැති සම්බන්ධ නැති අමුතුම වැඩපිළිවෙලක් හිත සමීප වෙන්න වෙන්න වෙන්න මේ වගේ ස්වරූපයක් තියෙනවා. හිත ඈත් වෙන්න වෙන්න අරමුණේ මතු පිට භාවයට ලැහැල්ල භාවයටපත් වෙන්නපත් වෙන්න පින්දීම ස්වරූපයක් තියෙනවා. හැකිලීම ස්වරූපයක් තියෙනවා. මේකේ මුලක් නැදක් අඩක් වෙන් කරගන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. හැකිලීමෙන් පින්දීම වෙන් වෙන ස්වරූපයක් තියෙනවා. ඉතාමත්ම සමීප වෙනකොට වහ වහාම හිත නඟින්ට අරමුණට නැංවෙන එනේන අරමුණට හිත නඟින්න පුරුදු වෙනකොට මේ තුල ඇත්තා වූ වහා වෙනස් වෙන ස්වરૂප නිසා කාරණා කාරණා දන්නේ නැති යෝගාවචරය මගේ සතිය කඩනදෝ සමාධි අඩුපාඩුවක් වුණාදෝ අරමුණ ගිලිහි ගියාදෝ මොකද වුනේ කියලා කලබල වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරමටම අරමුණ මොහොතක් පහුවෙච්ච අවස්ථාවත් අරමුණ පැන නගිනම අවස්ථාවත් දෙක අතර ලොකු වෙනසක් පවතිනවා. මේ විදිහට යෝගාවචරය නිදීමෙන් හැදීමෙන් වේවා. ආස්වාද ප්‍රසවාසයෙන් වේවා. එහෙම නැත්නම් තව ටිකක් මේක පුරුදු පුහුණු කරනකොට සක්මන් කරන අවස්ථාවේදී පය ඔසවන අවස්ථාව වේවා. තබන අවස්ථාව වේවා. නැත්නම් එසවීම යැවීම තැබීම වශයෙන් කරන අවස්ථාව වේවා. මේ එසවීමක් කරන මොහොතේම එහිම එන විදිහට කියනවා නම් එසවන ක්‍රියාවකටම හිත එල්ල වුණොත් ඒ තුල පියාගන්න බැරි තරම්. තොරතුරු රාශි වහ වහ වෙනස් වෙන සීමාවල් තොරව ක්‍රියා රාශියක් දක්වන්න පුළුවන්. නමුත් යෝගාවචරය දැනගන්නවා මේ ඔසෝන අවස්ථාව මේ යවන අවස්ථාවේ තියා සමානම ක්‍රියා රාශියක් තියෙනවා. නමුත් හිත ඊටාම සාන්ත නිසා, තන්පත් නිසා මේ ඔසෝන අවස්ථාවේ ක්‍රියාවලිය, මේ යවන අවස්ථාවේ ක්‍රියාවලිය, මේ දමන අවස්ථාවේ ක්‍රියාවලිය කියලා දැක ගන්න. ඒ නිසා යෝගාවචර අභ්‍යාස කරනවා. කෙසවීම, යැවීම වෙන් කළ බලා ගන්න උත්සාහ කරන්නට. යැවීමෙන් තැබීම වෙන් කළ බලා ගන්න උත්සාහ කරන්නට කියලා තව තවත් තව තවත් ඒකම යොදවන ගතිය. එnte ente අරමුණ මතුවීමත් හා සමගම සාමාන්‍ය සිංහල භාෂාවෙන් සඳහන් කරනවා නම් කුණු උණුවේම නොයඳුල් වෙමෙට ගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය දෙනුන්ගේ කිරියරගෙන පාවිච්චි කරනකොට ඒ දෙනගේ කිය රැකියා තනබුරුලට කට කියලා උරනකොට ඒක තමයි ස්වභාවිකම ක්‍රමය. අර කිරි උණුණු වීමේ රැකියාගේ කෙලස් සමග මිශ්‍රලා බඩට යන නිසා ඒක ඖෂධයක් වෙනවා. දිව්‍ය ඖෂධයක් වඩපත් වෙනවා ඒ දරුවට රසට පැතියට ආහාර විතරක් නෙමෙයි රෝග ආරක්ෂාවක් ලැබෙනවා මවගේ තනබුරුලට කට කියලා කිරි උරන වෙලාවට. නමුත් මනුස්සයා පුරුදු වෙලා තියෙන්නේ ඒක දෝ ගන්න. දෝවගෙන භාජනයකට අරගෙන ඉවරලා එක ක්ෂණයක් ගිය ගමන් ඒ කිරි විස බීජ ඇද්දෝ නැද්දෝ කියන මට්ටමට කලවම් වෙනවා. අනිත් දේවල් සමග මිශ්‍ර වෙනවා. සාහවුරු නැති වෙනවා. ඒ නිසා භාජනයකට වැටිලා ඒ භාජනයෙන් තව භාජනයකට ගිහිලා ඒ භාජනයෙන් තව භාජනයකට ගිහිලා වෙළඳ පොලේ තියෙන කිරි ගත්තොත් කවදාකවත් නරකයි. ඒක පැහැවලා වුණ කරන්නේ නැතුව වරදක්. ඒ මොකද ඒ අතර වාරෙදි මේ කිර කියලා කියන්නේ බොහොම නිහිරි බොහොම ආහාර ශක්තිය වැඩි, ඕජාව වැඩි හොඳ දෙයක්. මේ නිසා විස බීජ වහවහා මේකට වැටෙනවා. ඒ නිසා කිරි බොන්න උණු කරන්න ඕන. එහෙම නැත්නම් පිටි බාට පත් කරන්න ඕන. ඒකෝර කවුරු දන්නවද මුල කිරේ තිබුණු වටිනා ගුණය මේ උණු කරපු කිරේ නෑ. ඒ කිරි ගන්න වෙලාවෙදීම කෙලින්ම ශරීරගත කරගන්න පුළුවන් නම් බුද්ධමාකාර විදියට මේ කිරේ ආනිසංස තියෙනවා. ඒක නැවුම් බවක් තියෙනවා. නොයිදෝල් බවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ අරමුණ මතු වෙනවත් හා සමගම කල්පනා වලින් තොරව. ගුරුවරයා කියලා දීපු මත වලින් තොරව. ප්‍රාර්ථනා වලින් තොරව. ඇති ආකාරයට මේ එළඹ සිටි සිතට දැක ගන්න පුළුවන් නම් හරියට ගොවාගත් ක්‍රීතිකවා. උණුහුමේ මේක පුදුමාකාර ගුණ දෙයක්. කිසිම තැනක ගුණය අගුණයට හැරෙන්නේ නැහැ. අහක දාන්න වෙන්න විස බීජ වලට ඉඩ ලැබෙන්නේ නැහැ. දෙලින්ම ඒ තනබුරුල්ල තිබුණ ආරක්ෂා කිර දරුවගේ පැටියගේ බඩට යන්නාසේ. අනිත් වගේ තමයි අරමුණ මතුවෙන මොහොතේදීම අරමුණ අනම්මනන් දේවල් වලින් කල්පනා වලින් ප්‍රාර්ථනා වලින් සිතිවිලි වලින් බණ වලින් ගුරු මත වලින් තොර විද්‍යුවම දැක ගන්න පුළුවන් නම් භාවනාව වෙනස්. මේ මොහොතේ මේ යෝගාවචරය සෑම කෙනෙක්ම අඩු ගානේ එක වරක් දෙවරක් එහෙම නැත්නම් දසදහස් වර මේ වුණොත් අත්දකලා ඇති බව Tamanට වැටහි. මෙන්න මේ தত্ত্বය දිගට පවතිනවා නම් මතුවෙන අරමුණ සමගම කිසිම පැකිලීමක් නැතුව අරමුණට වහා කඩා වැදිලා ඒ අරමුණ හාත්පසින් අල්ල ගන්නවා අතරමැද අරමුණ මත වේවා කියන හැඟීමක් පහළ වෙන්න ඉස්සර වෙලා මේ අරමුණ මත නොවේවා කියන තරහක් පහළ වෙන්න ඉස්සර වෙලා මේ අරමුණත් හිතත් අතර නිදි මත රිංගා ගන්න ඉස්සර වෙලා මේව මෙනෙහි කිරීමෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා සැකේෙන් ඉස්සර වෙලා මෙහෙම කරන්න ඉස්සර මගේ හිත විසිරියයිදෝ කියලා හිත විසිරියන් ඉස්සර වෙලා වහාම අරමුණට රිංග ගන්න පුළුවන් නම් වැඩ ගන්න පුළුවන් නම් හාස්පත අල්ල ගන්න පුළුවන් නම් අන්න ඒකදී ප්‍රකෘතිය නැවුම් බව කලවන්නේ නැති ස්වરૂපය නොඉඳුල් ස්වરૂපය දැක් ගන්න පුළුවන්. එතකොට ධර්මෝජාව ඍජුවම යෝගාවචරයට ලැබෙනවා. මෙන්න මේ මේ தত্ত্বය ආධුනිකයට ලැබෙන්නේ නැහැ. ආධුනිකයා තාම සතිය පිහිටවන වරුණ අඳුනා ගන්නවා. නමුත් කරගෙන කරගෙන යනකොට බොහොම සුළු වේලාවකදී මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. අන්නේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙනවා නම් යෝගාවචරයට වැටෙනවා මේ පිම්බීම කියලා. උදරයේ මගේ උදරයේ පිම්බීම කියන මේ ප්‍රකෘති අපි පාවිච්චි කරන මේ ප්‍රඥප්ති වචනය තුල කිසිසේත්ම මේ උදරයට මග මට පිම්බීමද කියන වචනයට අදාළ නැති අමුතුම ප්‍රවාහයක් ධර්ම ස්වરૂපයක් දක්වන්න පුළුවන්. මෙන්න මේ ස්වરૂපෙට කියනවා සක්ක භාව කියලා. ස්වකීය භාවය. මේක තමයි නියම ස්වකීය භාවය. නමුත් අපි අත්‍යන්ත ලෝකේ වැඩ කරනකොට නැත්නම් කියනවනම් මේ සතිපට්ඨාන බණ අහන් ඉස්සර වෙලා භාවනා කරන් ඉස්සර වෙලා මේක දකින්නවා නමුත් දකින්නේ ක්ෂණයක් සීතල වෙලා. එක මොහොතක් පහුවෙලා. මේ නිසා අපි මේ උදරේ කියාගන්න බැරි, පිම්බීමේ කියාගන්න බැරි, මගේ කියාගන්න බැරි දේ පත්‍ය වෙනස් වෙලා විපල්ලාස බවටපත් වෙලා දකින්නකොට සීතල වෙලා අමුතු ස්වරූපයටපත් වෙලා මගේ පිම්බීම මගේ උදරයේ පිම්බීම ආදී වශයෙන් අර සක භාව මත නැත්නම් මේ සක්කාය මත සක්කාය දිට්ඨිය කරලා මේ සක්කාය දිට්ඨිය වෙන්නේ සක්කාය කියලා කියන්නේ සක්කාය. මේ මොහොතේදීම දැක ගන්න පුළුවන් අද්දක ගන්න පුළුවන් උනන්දු යෝගාවචරයට බණ අහලා හරියට මානසිකාර යොදන්න යෝග පුළුවන් යෝගාවචරයට අත්තරක් නොතබයි ක්ෂණයේදීම අත්දක ගන්න පුළුවන් මේ සකාය පහුවේ දැකීම නිසා ප්‍රමාද වීම නිසා හිතේ අත්තා වූ දුර්වල භාවය නිසා සජීවී නැතිකම නිසා සක්කාය දිට්ඨිය පාඩපත් කරගන්නවා ඒ නිසා අසතිමත් හැම මොහොතක්ම සක්කාය දිට්ඨියට අපි සම්මාදම් වෙනවා සතිමත් මොහොතක් පාසා සක්කාය දක්වනවා මේ සක්කාය කියන ස්වરૂපයේදී යෝගාවචරයට පැහැදිලි ආනිසංස රාශියක් ලැබෙනවා නැත්නම් මේ සක්කාය වචනානව ස්පර්ශ කරමින් ඉන්න වෙලාවේදී යෝගාවචරයට පැහැදිලි ආනිසංස රාශියක් ලැබෙනවා ඒ ආනිසංස රාශිය කවදාකවත් වචනින් විස්තර කරන්න බෑ ඒ වගේම විස්තර කරනවා පොඩියෙන් විස්තර කරලා තමයි. ඒ තරම්ම දීර්ඝ විස්තර අවශ්‍ය කරන මේදී දස්ස යෝගාවචර එක ක්ෂණයක ලබනවා. වැඩේ කරන්න කාරණාව දැනගත්තට පස්සේ එල්ලේ පදම හරියට පස්සේ කිසිම කාලාන්තරයක් නැතබ වර්තමාන වශයෙන් මේ පිඹීම තුල මේ යතාව ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු ස්වરૂපයන්ගේ යතාව උත්ද වෙන තෙරපෙන සිසිල් ගති උණුසුම් ගති බලගති හැලු ගති වශයෙන් ඒතන දීව දැක ගන්නවා මේ දැක ගැනීමද කියනවා සක්කාය සක්කාය දැකගත්. තමන්ගේ අත්දක ගන්න පුළුවන් වර්තමාන වශයෙන්ම උපදේශ සහිතව භාවනා කරන කෙනාට මේ හැම මොහොතකම වගේ එළඹ සිටි අවස්ථාවේ දැක ගන්න පුළුවන් ස්වરૂපය තමයි මේ සක්කාය නොදැකීම නිසා මේක දීක්ෂයක් වඩපත් කරගන්න. ගන්නවා වශයෙන් මාන වශයෙන් දික්ටි වශයෙන් විපල්ලාස සූරයටපත් වෙලා අපි මේ සක්කාය දිට්ඨිය බැඳිලා. ඒ නිසා දස්ස වශයෙන් මෙනෙහි කරන සෑම මොහොතකම අපි මේ සක්කාය දිට්ඨිය මට්ටමේ ඉඳලා නැත්තම් මිත්‍යා දෘෂ්ටි මට්ටමේ ඉඳලා සක්කාය කියන ඇත්ත ඇති හැටි දකින සම්මා දිට්ඨියට වැටෙනවා. මේ සතිය මේ විදිහේ නොයලඹි ගතිය ප්‍රමාද භාවය සෑම වෙලාවකටම අපි සක්කාය දිට්ඨියට ඇදහෙනවා. ඒ නිසා මේ අතර නැද පානායමක් නැහැ. විමං හලීමක් නැහැ. නතර වෙන්න විවේක ගන්න ස්ථානයක් නැහැ. එක්කෝ හරියටම දැක ගන්න සක්කාය දැක ගන්න ස්වરૂපය. එහෙම නැත්නම් කම්මැලි වෙලා ඔහේ යන්න හරින ගතිය. යෝගාවචර පිරිහිච්ච ස්වરૂපයේ කියන සක්කාය දිට්ඨිය වැඩි සිස්නා ගතිය. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ සතිය කියන අප්‍රමාදය කියන ධර්මය කොච්චරනම් මේ සිවිය විනිවිද යන්න පුළුවන් ශක්තියක් තියෙනවද ඒ නිසා මේ දවසින් දවස භාවනා කරනකොට කරනකොට පරියන්කයක් පරියන්කයක් පාසා එහෙම නැත්නම් මෙනෙහි කරන මෙනෙහි කරන මොහොතක් පාසා යෝගාවචරය ඇතුළ මේ මානසිකාරය යෙදෙන්න ඕන ඇත්ත ඇති හැකින් වර්තමානයේ උණු උණු නොඉඳිල්ලා වහානල දැකගත්තොත් මේ ධර්මයේ මේ තරම්ම සරුනිකා එක්කෝ කාය වශයෙන් ධර්ම රසය තමයි ලැබෙනවා පමණවොත් ජීවර රාශියක් එතන බැරිලා. මොකද මෙතන தত্ত্বය බොහෝමත්ම සජීවි. බොහෝමත්ම වෙනස් වෙන සුළුයි. ඒ නිසා මේ මැත්තේ ඕනම දික්තියක් බෝ වෙන්න පුළුවන්. ඕනම ආශාවක් බෝ වෙන්න පුළුවන්. ඕනම තරහක් බෝ වෙන්න පුළුවන්. මේ දේ වෙන්න කලින් ඇති ආකාරයෙන්ම කිරිටික වගේ පෙරාගත් දුවාගත් කිරිටික වගේ ඒ මොහොතේම දැකගත්තොත් අන්න ඒ යෝගාවචරයට මේ දික්තියකින් සංනාවකේ මාන්නකින් වෙන්න තියෙන අහේනිය අලාභේ නැතුව මොහොතේ ඒ ධර්මයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ස්වරූපයක් ලැබෙනවා ඒකට කාලාන්තරයක් මේ විදිහට දකිනවනම් ඒ යෝගාවචරය එක්කෝ මේ රූප ධර්ම කොටස මොනවාද රූප ධර්ම කොටස කියන්නේ ඉන්දියේ හෝ වේවා අසත්පසාසී හෝ වේවා එසීමේ වේවා යදීමේ වේවා තදීමේ වේවා ඇසීමේ වේවා දැකීමේ වේවා ආග්‍රහණය කිරීමේ වේවා රස බැලීමේ වේවා පහත ලැබීමේ වේවා ඉවත බැලීමේ වේවා කෙලින් බැලීමේ වේවා ඉදිරියට යනවා වේවා පස්සට යනවා වේවා නවනවා වේවා දිගහරිනවා වේවා අවසාන වශයෙන් කියනවා හස්පිල්ලං ගහන මොහොතක පවා මෙන්න මේ රූප ධර්ම මත තමයි මේ කාය කාල වෙන්නේ. නැත්නම් මේ රූප ධර්ම රාශිය දැක ගැනීම තමයි මේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන හේතුව. ඒ නිසා මේකට හේතු වෙන මුල් වෙන මේ කාය සම්බන්ධ කොටස රූප ධර්ම කොටස වශයෙන් යෝගාවචරයට දැක ගන්න පුළුවන්. ඒක ඒ මොහොතෙන්ම දැක ගන්න අප්‍රමාදීව දැක ගන්න බලාගන්න මේ ස්වરૂපේ නාම ධර්ම වශයෙන්. දැක්කා. මේ විදිහට අරමුණට පෙරපසු නොවි විශේෂයෙන්ම උණු උණු වේම තැබෙද්දී කියෙදිම අරමුණට දැස ගන්නා හිත දිගින් දිගටම දිගින් දිගටම පවතිනවනම් යෝගාවචරයට වැටෙනවා මේ රූප ධර්ම මොන තරම් වේගයකින් එක විදිහට කියනවා නම් පින්බීමේ ඉඳලා හැකිලීමට මාරු වෙන හැටි පින්බීමේ මුල සිට මැදට මැද සිට අගට මාරු වෙන හැටි ඒ පින්බීම හැකිලෙන් බලාගෙනකොට ශරීරේ নানা ආකාර දේවල් මතුවෙන හැටි මේ ධර්ම වල පවතිනා වූ හරියට දුවිලක් ඇවිස්නවා. මිරිඟුවක තියෙන නලියවිල්ල වාගේ. නැත්නම් හුලං වදින දියකඩ ගැත්තා වූ ඡායා ස්වරූප වාගේ පුතුමාකාර ක්‍රියා රාශියක්. මේ රූප ධර්ම මේ රූප ධර්ම වෙනස් වෙමින් පවතින බව දක්නා දන්නා චිත්තේ නාම ධර්ම වශයෙන් තේරුණා. මේ විදිහේ විනිවිද ඥාන සුළු සිවිය කපාගෙන බහින සුළු සතියක් පවතින යෝගාවචරය අහන වේලාවේදී දකින වේලාවේදී ආග්‍රහණය කරන වේලාවේදී රසක් බලන වේලාවේදී ශරීරයට පහසක් ලබන වේලාවේදී සෑම වේලාවකදීම ඒකට ආදාළ ద్వාරයේ මේකයි මම දැන් මේ හිත යදලා තියෙන බැලීමට මානසිකාරය යදලා තියෙන දැකීමට ඇහිීමට ආදී වශයෙන් ඒ දේ දැකගත්තේ නැත්නම් Taman දන්නේ නැත්නම් මේ ඇස්තිකින් බලනවා කියලා එහි මානසිකාර්යය නොයදෙනවනම් එතන විපල්යාසයක් විතරක් නෙවෙයි කටෙන් බලනවා වෙන්න පුළුවන් කට ඇරිලා තියෙනත් ඉති කියන. ඒ තරමටම බාහිරයටත් පේනවා මේ දුර්ලභම. මොකද යෝගාවචරය මොන්න තරම් හොඳ වේවා නරක වේවා දර්ශනයක් වෙනකොටම අර හිඹීමෙන් හැකිලීමෙන් ගත් ආදර්ශය එසවීමෙන් යැවීමෙන් තැබීමෙන් ගත් ආදර්ශය නිසා දක්ින්න බව දැනගන්න. ඒක මා විශාල ඥානයක්. මේ දකින්නවා දැනගන්න නම් මේ ඇහෙන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මේ රූප තරංග කොච්චර ඇවිල්ලා කනට වැදුනත් ශරීරයට වැදුනත් දැකීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දකින්න වෙලාවේදී දකිමින් ඉන්නවා කියලා දැනගන්න. එතකොට ద్వාරය කියලා කියනවා මේකට අභිධර්ම කරනවා. ඒව නැත්තම් මට මේ රූප ධර්මයේ කිව්වේ මගේ හිත මේ කිතිකයිලා තියෙන්නේ කියලා අරමුණ හෝ දැනගන්න. එහෙමනම් මේ චක්කු විඥාණයෙන් තමයි මේක නාම ධර්ම වලට සම්බන්ධ වෙන්නේ. මේ කවදාවත් සෝත විඥාණයෙන් සම්බන්ධ වෙන්න බෑ. ඝාන විඥාණයෙන්, ජීවා විඥාණයෙන්, කාය විඥාණයෙන් සම්බන්ධ වෙන්න බෑ. මේ විදිහට යෝගාචරය දවසින් දවස දවසින් දවස ద్వාරේ හෝ වේවා, ආරම්භණේ හෝ වේවා, නැත්නම් තදුපන්න කියනවා වූ ඒ දෙක ගැටීමෙන් නිපන්දේ. චක්කු විඥාණය ඒ අනුව පාල වෙන්නා වූ රස්ය වේදනාවාදී ධර්ම හෝ අරමුණු වෙනවා. ඒ මොකද හිතේ වල්පල් නැහැ. ඒ වෙලාව හිතේ කල්පනා නැහැ. රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මත් වෙලා නැහැ. දිට්ඨියකට හිත නැහැ. උන්නු උන්නු වේව ධර්මතා ධර්මතා වශයෙන් දකින්න. මේ නිසා යෝගාවචරය ලැබෙන ආනිසංස වශයෙන් මුලින්ම ලැබෙන්නේ මොකද්ද? අර තණ්හා දිට්ඨි මාන වශයෙන් වැඩෙන්න තියෙන සක්කාය මත සක්කාය දිට්ඨිය වැඩෙන ස්වરૂපෙ වෙනුවට සක්කායෙම ඇත්ත ඇති හැටියෙම හිත නතර වෙන නිසා ඒ ධර්මයේ රූප ධර්ම කොටස නාම ධර්ම කොටස වශයෙන් දෙකකට බෙදී දැක ගන්නා සුළු බව හෝ පහළ වෙන්න ඉඩ තියෙනවා. තව හොඳට බහල බලාගෙන ඉන්නවා නම් නැත්නම් මෙහිම හිත බහුලීකත වෙනවා නම් නිමග්න ස්වරූපයටපත් වෙනවා නම් සතිය හොඳට තහවුරු වෙනවා නම් මෙන්න මේ ධර්මයේ නිසයි මේ ධර්මයේ පහළ වුනේ මේ රූප පහළ වෙච්ච නිසයි විඥානේ පහළ වුනේ නාම ධර්ම පහළ වුනේ පින්දීම හැකීම ගන්නකොට මේ ආස්වාද ප්‍රස්වාද කියන රූප ධර්මයේ මතයි මේ පින්වීම හැකීම පහළ වුණේ ඒ මතයි පින්වීම මෙනෙහි කරන හිත පහළ වුණේ කිය අර ඉතාමත්ම තවමත් මු르දුව මෙලෙක්ව උණුණු වීම පවතින ආ ධර්ම ස්වરૂප එකිනෙකට වැඩ කරන ආකාරව දැක ගන්න පුළුවන් මේ විදිහට යම් අවස්ථාවක නම් යෝගාවචරය දක්ෂින දකින්න ආරමුණේ උණු උණු වෙනවා වහාම සතිය විහිදුවලා අතරක් නැත අප්‍රමාදීව සජීව සතිය යොදවලා මම මේ ආමින් ඉන්නවා මම මේ දකිමින් ඉන්නවා මම උස්ම ගනිමින් ඉන්නවා මම ඉන්දිය ස්වරූපේ බලනවා හැකින ස්වරූපේ බලනවා ආදි වශයෙන් එයතම යද වෙන ස්වරූපේ තියෙනවනම් මෙතන මමෙක් ස්ත්‍රී භාවයක් පුත් භාවයක් පවතින තියෙන අවස්ථාව නැතුව යන ඒ වෙනුවට මෙතන නාම ධර්මයේ මේකයි මෙතන රූප ධර්මයේ මේකයි කියලා ප්‍රකෘති ධාතු ස්වરૂප ඇත්තවම ස්වરૂපෙට හිටියක්. මේ తত্ত্বය මතුවෙන දේ මත ඒ ඇති ප්‍රකෘති කුණුණු වීම ඇත්තව හරිත අර වගේ නොයිදු කිරිටික වගේ තියෙන දේ වහාම විස බාහිර විස බීජ නිසා නාස්ති වෙන වගේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න මේ ලෝකේ පහළ වෙන්න කලින් බොහෝ දෙනා මේ සක්කාය දැක්ක සක්කාය දිට්ඨිය වශයෙන් තමයි. මෙතන මමෙක් ඉන්නවා. මට රූප පේනවා. ඒ රූපේ ස්ත්‍රියව. ඒ රූපේ පුරුෂයෙක්. ඒ රූපේ හොඳයි නරකයි. ආදී වශයෙන් තමයි මේ ප්‍රඥප්තිය ඇති කරගත්තේ. ඒ ප්‍රඥප්තියේ තමයි රජවරු පහළ වුණේ, උසාවි තිබ්බේ, නඩු ඇහුවේ ඔක්කොම ධර්මපත් කරගෙන ගියේ. බුදුරජාණන් වහන්සේ මේ එකක්වත් මූල ධර්ම වශයෙන් පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ මේ මූල ධර්ම මේක අත්දකින්න පුළුවන් ක්‍රමය ගෙන හදපාවක් වර්තමානවම තමන්ට ප්‍රකට විදිහට ප්‍රකට දේට මෙන්න මේ මං කියන විදිහට හිත යොදලා බලන්න. එහෙම යොදලා මේ අග අල්ලන්න යන්න එපා මුලතම මතුවෙන අවස්ථාවෙත්ම හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මුලට අදී යෝනිසමනස්කාරය යොදවන්න යොදවන මොහොත එක මොහොතක් තිබුණාට මේ ධර්මයේ අර්ථය පහළ වෙන්නේ නැහැ. ඒ මොහොත නැවත නැවතත් නැවත නැවතත් හිතට පේන ගන්න. පේනකොට මේක ස්ත්‍රී භාවයක් කියනවද පුරුෂ භාවයක් කියනවද කියලා බලන කෙනාට වැටහෙනවා. තව ඉදිරියට මේ භාවනා කරගෙන යනකොට මේ ධර්ම දෙකම නාම ධර්ම රූප ධර්ම දෙක එකිනෙකාට බලපෑම නිසා නානා ප්‍රකාර විදිහේ මේ සම්පති ප්‍රවාහයක් කියනවා මිසක් අල්ලගන්න බැරි වටහා ගන්න බැරි කිසිම හැඟවිච්ච දෙයක් මේක ඇත්තේ නැහැ. තියෙන්නේ ඒ දේවල් වහා වෙනස් වෙද්දී පමා වෙන එකයි. පමා වෙච්ච නිසා මුල් ප්‍රකෘතිය නොදැන දැන් ඇත්තා වූ වෙනස් වෙච්ච විකෘතිය දිහා බලලා මේ අතරමැද එක පාට පරියන්කේ නැගිටපු මිනිස්සෙක් කුසේ යෝගාවචරයක් සමහරට අපි දකිනවා. ඒ මොකද අපිට පරියන්කේ නැගිටින්න ඉස්සලා වේදනාවක් පහළ වුණාය. ඒ වේදනාව නිසා නැගිටීමේ චේතනාව පහළ වුණාය. ඒ චේතනාව අනුව නැගිටීම සිද්ධ වෙනවය කියන දේ පිළිබඳ සතියක් නැහැ. අපි එක මොහොතක දන්නවා පරියන්කේ ඉඳගෙන භාවනා කරන තාම මොහොතක බලනකොට අපි නැගිටලා. ඉතින් අපිට පේනවා මේක ඇතුළත මේ ලෝකයේ භුක්ති විඳින පුරුෂයෙක් ඉන්නවා. ඒ පුරුෂයා නැගිට අපි දන්නේ නැහැ. ඒ නැත්නම් ඒකට අනකර දෙවියෙක් ඉන්නවා බාහිරේ. ඒ දෙවියන් වහන්සේගේ අනකිරීමට මේ පුරුෂයා නැතුණ නැගිට්ටා. අසතිමත් පුද්ගලයාට මේ මතේ කඩන්න බෑ. ගුරුවරයෙක්වත් කඩන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මතය පිළිගන්නේ නැති බවක් වගේම ඒක අද්දක ගන්න පුළුවන් ක්‍රමේ පරියන්තියෙන් මොකද වේදනාව මතුවෙන තත්වයේම සතියෙන් තේරුම් අරගන්න. ඒ සතියෙන් තේරුම් අරගෙන මේ අධික වීම නිසා වේදනාව ගැන බහල වීම නිසා නැගිටීමේ හිත පහළ වෙන හැටි චේතන. ඒ චේතනාව අනුව නැගිටින හැටි පුංචි පුංචි කොටස් වලට කඩනවා. නැගිට ගන්නවනම් Taman දැනගන්න පුළුවන් අර ඉස්සරලා දැක්ක විදිහ වහා ක්‍රියාත්මක වෙන පුරුෂයෙක් වෙනුවට මෙතන රූප ධර්ම රාශියක වෙනස්කම් ඒ දේ දැක ගන්න පුළුවන් නාම ධර්ම රාශියක් මේ දේස කාය කියන දෙයට ගැලපෙනවා ඇස් පන අපිට අද්දකගත හැකි කයක් මෙතන තියෙනවා ස්කන්ධ රාශියක් මෙතන තියෙනවා මේ දේ දන්නවනම් අන්න අර කියන විදිහට බුද්ධ කාලයට පෙර ආතෝපවා පැවතිච්ච නැත්නම් සංසාරේ පුරාම සතුන් සමග එක දිගට ගමන් කරමින් තිබුණා වූ මේ සක්කාය දිට්ඨිය මම මාගේ ස්ත්‍රී පුරුෂය වශයෙන් අත්තා වූ ධර්මතාවය මිද ගන්න පුළුවන්. භාවනා නොකර මෙනෙහි නොකර නැත්නම් මෙනෙහි කිරීම වශයෙන් පසුබාන සෑම මොහොතකම කැමැත්තෙන් හෝ වේවා අකමැත්තෙන් හෝ වේවා අපි ආවඩන්නේ නැත්නම් වඩන්නේ මේ සක්කාය දිට්ඨිය. එකම මොහොතක හෝ මතුවෙන මොහොතේදීම මේ නාම ධර්ම රූප ධර්ම වටහා ගන්න පුළුවන් තරමට නොඉඳුල්ව උණුණු වීම දකින්න පුළුවන් වෙලාවේදී අපි සක්කාය දිට්ඨියේ දිට්ඨිය කැල හලලා මේ සක්කාය වශයෙන් අඳගන්නවා. මිනිසා යෝගාවචරයට වන්තිමක් වෙනවා. භාවනාව හරියන්නේ නැහැ කියන වෙලාවට වේදනාව වෙනවා කියන වෙලාවට හිතු වෙනවා කියන වෙලාවට නැත්තම් අහන්න බලන්න දකින්න ආසාවල් පහළ වෙන වෙලාවල් වලට කුමක අඩුවක් නිසා කුමක පාඩුවක් නිසා මේ විදිය විකෘතියක් අරගෙන අපි තීන්දුවකට එළඹෙලා ලෝක වෙනස් කරන්න හදනවද? එහෙම නැතිනම් මේ தত্ত্বය දැන ගැනීමෙන් අපිට මේකට හේතු වෙන්න ආව මුල් වෙන්න ආව මේ කාය දැක ගන්න පුළුවන්ද කියන එක දැනගන්න. මේ ධර්ම දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ මේ මූල ධර්ම ඉදිරිපත් කරලා විසදව පෙන්වන්නේ ඒ මොහොතේදීම යෝගාවචරය තුළ මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා මේ වහා තීන්දුවලට පසුබාන්නේ මෙන්න මේ වගේ වරදවාගත් සාක්ෂි. වරදවාගත් නිරීක්ෂණ, වරදවාගත් සාධක. ඒ සාධක නියම ක්‍රමයට දැක ගන්න නම් අප්‍රමාද වෙන්න. වහාම ඒක හිත යෙද වෙන්න. යෙද වෙනවනම් ඒ තුල ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියාගන්න පුළුවන් තරමේ විශාල පරිවර්තන රාශියක් එතන තියෙනවා. ඒක තමයි වෙනස් වෙන ස්වરૂපය කියලා කියන්නේ. බොහෝම වේගයෙන් වෙනස් වෙනවා. ඒක දිහා ඒ වෙලාව වෙනවල පස්සේ බැලුවොත් ක්ෂණයක ඒක එහෙමයි කියන කෙනාට ඒක මෙහෙමයි කියන කෙනත් එක්ක ගහ ගන්න තරමට වාද ඇති කරගන්න පුළුවන්. ඒ මොකද දෙන්නම ඒ සිද්ධිය වෙද්දි බලගෙන සිද්ධිය වෙද්දි බැලුවනම් වාද කරන්න වෙලාවකුත් නැහැ. ඒකේ තියෙන පැහැදිලිකම. අපි එදාගත නිදර්ශන විදිහට අහසේ අකුණු විදුලි කොටනකොටම ඒ මොහොතේ බලන්නේ නැතුව ඊට පස්සේ මොහොතේ කිව්වොත් අකුණු විදුලිය වමේ පිට දකුණට ගියාය දක්ෂිණට වමට ගියා ආදී වශයෙන් ඔක්කොම හුදු සංකල්ප විතරයි. හරියටම අකුණ විදිහ කොටන වෙලාවේදී අකුණ දැකපු කෙනාට මේ විස්තර කරන්න ඕනෙත් නෑ වචන ඕනේ නෑ දාන්නවා. අන්න ඒ වගේ තමයි මේ සෑම මොහොතකම මේ සිදුවෙන වැඩපිළිවෙලට වර්තමාන වශයෙන් දැකගෙන ඉන්න කෙනාට වාද අවශ්‍යයක් නෑ. වාද කරන්න ගියොත් සංකල්ප ඉදිරිපත් කරගන්න ගියොත් මතිමතාන්ත ඉදිරිපත් කරන්න ගියොත් මේ සිද්ධියක් බලන හිතත් අතරමැද තිරයක් දැම්මා වගේ. බලාකුලක් වැටෙනවා වගේ. සත්‍ය පැහැදිලිම කියනවා. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ වාද මත සංකල්ප අදහස් කලින් ගත්ත දේවල් සංඥා සම්පූර්ණයෙන්ම දුරු කරමින් ඒ මොහොතටම හිත යෙදෙනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මොහොතක් මොහොතක් පාස සම්මා දිට්ඨිය නැත්නම් සකයි හිත පවතිනවා. නැතිනම් මිත්‍යා දිට්ඨියට හිත වැටෙනවා. මේ නිසා යෝගාවචරයට මේක වහාම ඒ මොහොතේදීම අත්දැක ගන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. මේ විදිහට මේ සමාධිත්‍ය පහළ වුණේ අහඹෙන්නේ. ආමදාකවත් මේ වගේ ගැඹුරක් හරියට නිල මහයෝධයක් තමගේ චක්‍රායුධය ගහලා ඉන්දියාවත් ලංකාවත් අතර තියෙන මොහොත දෙපෑ කෙරුවයි කියලා අපි අහලා තියෙනවා. ඒ තරම වේගයෙන් ඒ තරම ශක්තිමත් ක්‍රියාත්මක වෙච්ච නිසා. ඒ වගේ තමයි මේ සංසාරේ පුරා හැද්දෙමින් පැමිණෙනවා වූ මේ මෝහ පටල එක ක්ෂණයක මෙහෙම කපල දෙබෑ කරගත්තට පස්සේ මේ දෙබෑ කිරීම සිද්ධුනේ අහම්බෙන් කියලා කියන බෑ. යෝගාවචරයේ පැත්තෙන් අරගත්තොත් මේ යෝගාවචරය මුලින්ම සම්මා සංකල්පයේ කියන නැත්නම් තව වචනකින් කියන මේ විතක්කේ කියන මතුවෙන මතුවෙන අරමුණට හිත එල්ල කිරීම දිගටම පවත්වලා තියෙනවා. එහෙම නැත්නම් මේක අපිට ඒ සම්මා සංකල්පය ඒ මොහොතේදී යෝගාවචරයට කිසිම මිහිරියාවක් දෙන්නේ නැහැ, රසයක් දෙන්නේ නැහැ, ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. ඒකෙන් පෙන්වන්න තියෙන්නේ නීරස දෙයක්, මධ්‍යස්ථ දෙයක්. ඒ නිසා බොහෝම ඉක්මනට හිත පැකිලෙන බලනවා, ආපහු හැරෙන්න බලනවා, නොකර ඉන්න බලනවා. අන්න එහෙම වෙන්න දෙන්නේ නැතුව හිත නැවත නැවතත් යොදවන්නේ සම්මා විරිය කියන මාර්ගය. නිසා මේ සම්මා සංකප්පයත් නැත්නම් සම්විතක්කයත් සම්මා වීර්යයක් දිගට මේක පෙර ආතු මොහතවල පැවතීම නිසා සතිය පිහිටියා. ඒ සතිය පිහිටීම නිසා යෝගාවචරය අරමුණට වහාම බැහැ ගන්නවා විතරක් නෙවෙයි, ඒ බැහැගත් ක්ෂණය තුල හිත සමාහිත වීමකුත් වෙලා තියෙනවා. සම්මා සංකප්ප සම්මා වායාම ඒ අනුව පහළ වෙනව සම්මා සතිය ඒ සතිය නිසා ඒ අරමුණේ tira ලෙස නැත්නම් ක්ෂණික වශයෙන් සමාධිය පහළ වුණා පහළ වෙච්ච නිසා මේ විදිහට කාය දැකගත්තා. අතව ධාතු ස්වරූපේ දැකගත්තා. ඒ නිසා මේ එක ක්ෂණයක් අරගෙන බැලුවොත් යෝගාවට ලැබෙන ආනිසංස පැත්තෙන් බැලුවොත් ආනිසංස පහක් මේ මොහොතේ දුතියෙනවා. හරියටම විතක්කේ වැඩ කරනවා මේ වෙලාව. ඒ වාගේම වීර්යය වැඩ කරනවා. ඒ වීර්ය වැඩ කිරීමෙන් සහ සතිය ඍජු වෙනවා. මේ නිසා හිත සමාහිත වෙනවා. මේ සමාහිත භාවයේ නිසා ඇත්ත ඇති හැටියෙන් දක්වනවා. මෙන්න මේ ඇත්ත ඇති හැටියෙන් දැකීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ කොහොමද? මේක නොලැබුණොත් ඒකාන්තයෙන්ම මිත්‍යා දෘෂ්ටි. නැත්නම් මිත්‍යා දර්ශනයක් පහළ වෙනවා. ඒ නිසා මේ එක මෙනෙහි කිරීමක් තුළ ආනිසංස පහ පහ පහ පහ මේ ලැබෙන ආනිසංස එක ක්ෂණයක තියෙන එක තව ක්ෂණයකට ඉදිරියට ගෙන යාම තවත් ක්ෂණයකට ඉදිරියට ගෙන යාම කරනවා නම් එක මොහොතක් මේ විදිහ හරියටම ආරෝණියට ආව ප්‍රකෘති ස්වરૂපයේ ඉදිරියේ බලලා දැක ගන්න පුළුවන් දැක දැන ගන්න පුළුවන් කාය වැටෙනවා නම් ඊගා මොහොතකට ඒක යනකොට විශාල ගැම්මකින් ඒක විශාල හුරුවකට ඒක යොමු වෙනවා. තව ඉදිරියට යන්න යන්න යන්න යන්න එක අරමුණකින් ගත්තා වූ මේ අත්දැකීම තව අරමුණකට යොදවා ගන්න පුළුවන් තරමට. කඩු ශිල්පයේ දක්ෂ වෙන්නෙක්සේ ඊතල විදීමේ දක්ෂ වෙන්න කුසේ මෙතුආකල් කරපු සෑම වැරද්දක්ම සෑම අඩුපාඩුවකම ප්‍රයෝජන ගනිමින් අරමුණේම පවත්වන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ පංචාංගික මාර්ගය කියලා මේ සතිපට්ඨාන විනයක අංගම් කරනවා. සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා දිට්ඨි. මෙතෙන් එනකොට යෝගාවචරය මුලින්ම සමාදන් වෙච්ච සීලය. සීලස්කන්ධයේ වශයෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. නැති වුණොත් මේ වගේ භාවනාවක් කෙරෙන්න බෑ. එතනදී සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග සම්පූර්ණ වෙනවා. ඒ නිසා මේ මොහොතේදී යෝගාවචරයන් අස්පනා පිට දැක ගන්න පුළුවන් විදිහට මාර්ගංග පහක් අත්දිනවා. නමුත් මාර්ගංග තුනක් මේකට පාදක වෙනවා. ආධාර උපකාර කරනවා. මේකට කියනවා ලෞකික මාර්ගංග කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ අත්දකලා දෙන එක, මතු කරවලා දෙන එක අපි මේ කවුරුත් දන්න පරිදි බොහොම දුෂ්කර කාරණාවක්. මේ මා කාරණාව මතු කර දුන්නට පස්සේ යෝගාවචරය දිගට මේක පවත්වනවනම් මේ අරමුණක අත්තාව රූප ධර්ම නාම ධර්ම මේ නාම රූප ධර්ම කිනකට බලපාන ආකාරය මේනොත් තව ගැඹුරට යනකොට මේ නාම ධර්ම වේවා රූප ධර්ම වේවා මතු වෙන ක්ෂණය ඒකාන්තෙම වෙනස් වෙන ප්‍රාණකාරයක් ගැටපිළිවෙලක් මේ අත්‍යන්ත වශයෙන් වේගයෙන් අතවල් දේ කියා ගන්න බැරි තරම් වහා වෙනස් වෙන ස්වරූපේ යෝගාවචරයට වැටෙනකොට නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා හේතු ධර්ම වේවා ඵල ධර්ම වේවා මුල පටන් මැදට මහරහා අවසානයේ දක්වාම පවතින මේ වහා වෙනස් වෙන ස්වරූපය. මේ වහා වෙනස් වෙන ස්වරූපයක බලන්න මඩිනවා, පෙළනවා, දුකටපත් කරනවා. ඒ ධර්ම ස්වකීය වශයෙන් බැලුවත් දඟලමින්, පෙළෙමින්, මඩිමින් පවතිනවා වාගේ පේනවා. මේ නිසා මේ වෙනස්කම දකිනවා නම් වහා වෙනස් වෙන ස්වරූපේ දකිනවා නම් හරි හැටියට දකිනවා. ඒ මොහොතේදීම දකිනවා. ක්ෂණයක් ක්ෂණයක් අතනවල දිගට දකිනවා නම් මීයතාව පෙළෙන ස්වරූපේ වැටෙනවා. ඒ වැටෙනවා නම් මේක මට වේවා මේක මගේ වේවා මට ඕන විදිහට මම මේක හදන්න ඕනේ. මට ඕන විදිහට මේක වෙනස් කරන්න ඕනේ කියලා ආනාදක්වේ පවත්තන්න ගන්න මෝඩ තීන්දු ඇතුළේ. ඒ නිසා මේ අවසාන වශයෙන් ඇත්තව මේ සාමාන්‍ය ලක්ෂණයට හේතු වෙන්නා වූ සංතති ලක්ෂණයේ උපාද සිටි වශයෙන් විදල ස්වරූපේ දකින්ට අවශ්‍ය කරන්නේ මුලින්ම වහාම ආරමුණට හිත යොදලා බලන්න. ආරමුණ නිවෙන්න අරින්න නැතුව, මුහුම් වෙන්න අරින්න නැතුව, කලවම් වෙන්න මාතු වෙන්න දෙන්නේ නැතුව ඒකම දැක් ගන්න පුළුවන් නම් මේ වගේ ආනිසංස රාශියක් ලැබෙනවා. මේ ආනිසංස රාශිය ලැබෙනකොට ලෞකික වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. වෙන විදිහට කියනවා නම් කවුරුත් දන්න විදිහට සීල සමාධි ප්‍රඥා කියන මාර්ගාංග තුන සම්පූර්ණයි. ඒවට කියනවා සීල ඛණ්ඩ කියලා කියනවා. සීල ශික්ෂා කියලා කියනවා. සීල අංග කියලා කියනවා. සමාධි ශික්ෂා, සමාධි ස්කන්ධ, සමාධි අංග. ප්‍රඥා ශික්ෂා, ප්‍රඥා ස්කන්ධ, ප්‍රඥා අංග වශයෙන්. මේ සෑම සීල අංගයක්ම නැත්නම් සීල ස්කන්ධය වශයෙන් සීල ස්කන්ධයත් සමාධි ස්කන්ධය වශයෙන් සමාධි ස්කන්ධයත් ප්‍රඥා ස්කන්ධය වශයෙන් ප්‍රඥා ස්කන්ධයත් ඒ ඒ කෘත්‍යයන් ඉෂ්ට කරනවා. එනිසා යෝගාවචරයා මේ ස්කන්ධ තුනේම ආරක්ෂාවක් යක්ෂ තමයි මේ මොහොතේ පසුවේ. සීලස්කන්ධේ යන්න මොහතක යන්න సంతානෙ කිසියාත්මක වෙනවා නම් වීතික්කම කෙලෙස් අතින් මේ යෝගාවදයට හාත්පසින් ආරක්ෂාව ලැබෙනවා යම් ස්කන්ධයක යම් පුද්ගලයෙක් තුළ සමාධි ස්කන්ධයේ කටයුතු කෙරෙනවා නම් පරිඋත් කෙලෙස් වලින් හාත්පස ආරක්ෂාව ලැබෙනවා ප්‍රඥා ස්කන්ධේ යම් సంతානයක් තුළ ක්‍රියාත්මක වෙනවන අනුශේඛ කෙලෙස් වලින් අත්තා වූ සම්පූර්ණ බය දුරු වෙලා ආරක්ෂාව ලැබෙනවා ඒ නිසා මේ භෞතික මාර්ගාංග වේවා. නැත්නම් ඒකේ තුණු වශයෙන් පහළ වෙන අර කියන සංකති ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ගැඹුරට ගෙන යන විපස්සනා ඥාන වශයෙන් නැත්නම් විපස්සනා මාර්ගාංග වේවා. ඒ ක්ෂණය තුල යෝගාවචරයට මේ කෙලෙස් තුන් කටලෙන්න. තොර වෙච්ච පිළිසුදු බවක් හදා ගන්න. සීලය වීතිකම කෙලෙස් නතර කරනවා. සීලය කියලා කියනවා අපි කය යත්තා වූ සංපස්ස ගතිය. වචන වල ඇත්තා වූ සරපරිසුකතිය. මේ කය මේ වචනය දෙක යම් පිළිවෙලකට හික්මීමක් කරගන්න බැරි කෙනාට ඊට වඩා සියුම් වෙච්ච හිතේ ඇතිවෙනා වූ හිතවිලි සංකල්පන අදහස් මත පිළිබඳව පරිත්‍යාග කරගන්නවා. ඒ නිසා සීල ශික්ෂාව ඒකාන්තයෙන්ම තියෙනවා. මේ සීලස්කන්ධය වශයෙන් කියනවා. මේ සීලස්කන්ධය තියෙනවා නම් සීලස්කන්ධයෙන් නැතිකමේ අපිට සිද්ධ වෙන්න පුළුවන් කාය දුක්ඛත් වගේ දුක්ඛත් කියන දේවල් ගලපියා. මේ නිසා මේක බොහොම සිත් ගන්න විදිහට හිතේ තබා ගන්න විදිහට මතක් කරනවනම් යම් කිසි කෙනෙක් සීල ශික්ෂාව රකින්නනම් ඒ පුද්ගලයාට ලෝක ධර්මයේ මාර්ගයෙන්ම න්‍යාය ධර්මයක් විදිහට සීල ආරක්ෂාව ලැබෙනවා. ආයවචන දෙක යම් කිසි කෙනෙක් ඉක්මව ගන්නවා නම් සංයම කර ගන්නවා නම් ඒ පුද්ගලයා තුළින් කවදාකවත් වීතික්‍රම කෙලෙස් සිදු වෙන්නේ නැහැ. වීතික්‍රම කෙලෙස් වලින් ප්‍රධාන වශයෙන්ම අපාගාමී කෙලෙස්. කර්මපත රාශියක් සිද්ධ වෙනවා. ඒ නිසා අපාගත වේය කියන බයකින් නැතුව ඉන්න පුළුවන් වෙනවා. මේ සීල ශික්ෂාව අපාර පරිසම්පන්න. නමුත් ඒ මැත්තේ සමාධි ශික්ෂාවක් අපි වඩන්නේ නැතිනම් අපිට මේ සමාධි ශික්ෂාවෙන් ලැබෙන තියෙන ආනිසංස වලට අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය බුද්ධ වචනේ පොදුවේ සඳහන් කරනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය. ධර්මයේ හැසිරෙන්නා ඒකාන්තයෙන්ම ධර්මයෙන් ආරක්ෂා කරනවා. නමුත් යම් කෙනෙක් සීල ධර්මයේ හැසිරෙලා සමාධි ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවනම් ඒක බුද්ධ වචනේ ඇති අඩුපාඩුවක් ලපකඩලක් නෙමෙයි. අවබෝධය ඇත්තා වූ අඩුපාඩුවක්. එනිසා කොටස් කරලා ගන්නවන යම් කිසි කෙනෙක් සීල ධර්මයේ රකින්නවා නම් ඔහු සීල ආරක්ෂාව ලබනවා. යම් කිසි කෙනෙක් සමාධි ශික්ෂාව රකින්නවා. ඔහුට සමාධි ආරක්ෂාව ලබනවා. පරිත්‍යාණ කියලා සිටේ නගින්නේ නේ. වෙන විදිහ කරනවා නීවර ධර්ම හිතේ නගින්නේ නේ. ඒ නිසා හිත අක්ෂිතිලක් ලබනවා. සංසුන් භාවයක් ලබනවා. සංපත්කමක් ලබනවා. අලු ගොඩක් සංපත් වෙනවා. නමුත් ඒ වුණ අනුශේඛරයක් පවතිනවා. ඒ අනුසය කෙලෙස් සමාධි ශික්ෂාවට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් බුදුරජාණන් වහන්සේ මෙහෙම සඳහන් කරලා තියෙනවා මම ධර්මයේ හැසිරෙනවා මට ධර්ම නමුත් ආරස්සාවක් නැහැ. මගේ හිතේ තාමත් මේ කෙලෙස් තියෙනවා කියලා මේ කාරණා විසදව නොදන්න කම නිසා. ඒ අනුසය වශයෙන් නතර කරන්න නම් ප්‍රඥා ශික්ෂාව තියෙනවා. මේ විදිහට යම් කිසි సంతානයක් තුළ යෝගාවතරයක් තුළ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන මේ තුන තියෙනවා නම් ඒ යෝගාවචරය පින්නතාවේ කල්යාණ සත්පුරුෂයාට අභ්‍යන්තර සාසනය වඩන්නේ වශයෙන් කියනවා. ආධ්‍යාත්මික සාසනය වඩන්න වෙන ක්‍රමයක් නැහැ. මේ සීල ශික්ෂාව තියෙන්න ඕනේ. සීලස්කන්ධේ වඩන්න ඕනේ. සීල මාර්ගාංග සම්පූර්ණ සමාධි ශික්ෂාව වඩන්න ඕනේ සමාධි ස්කන්ධය ඇතුළේ වැඩෙන්න ඕනේ සමාධි මාර්ගාංග සම්පූර්ණ. ප්‍රඥා ශික්ෂාවට ඉක්මීම තියෙන්න ඕනේ ස්කන්ධය වැඩෙන්න ඕනේ මාර්ගන්ත වැඩෙන්න. එහෙමනම් මේ පුද්ගලයා තුළ මෙනෙහි කරන මොහොත හරියට කියනවා නම් සාර්ථකව මෙනෙහි කරන මොහොත අරමුණ විනිවිද යන සුළු සතියකින් යුක්තව අප්‍රමාදීව අරමුණ මතුවීමත් සමගම නොයිඳුල්ව ඒ ස්වરૂපය දැක ගන්න පුළුවන් තාකල් ඔහු තුළ සමාධිතාවය ආධ්‍යාත්මික සාසනයේ අධ්‍යාත්ම අභ්‍යන්තර සාසනය වැඩි. මේ අභ්‍යන්තර ශාසනයේ වැඩිමිට ඉතාමත්ම ලොකු තැනක් බුදු ශාසනය කරකලා තියෙන බුද්ධ ඥාන වහන්සේ විසින් ආගයකට දේශනා කළා කියනවා. ඒ සඳහා ගත යුතු වැඩපිළිවෙල ක්‍රියාමාර්ග වැඩිපුර විස්තර කරන්න ඕනේ අද සීල ශික්ෂාව වෙනුවෙන් මේ වෙහෙස වෙන්නේ නැත්නම් ඉතියදා කටයුතු කරන්නේ පන් ගුරු උපදේශ මේ සියල්ලම යොදා කටයුතු කළත් සීල ශික්ෂාව සඳහා පවාවෝ අපිට සාතික ලබා ගන්න බැරි වෙලාවල් හිටිනවා. සමාධිය ගැන කියන්න දෙයක්. ප්‍රඥාව ගැන හිතන්න දෙයක් නැහැ. එහෙම කියන්නේ කියෙදි මේක යෙදී නැති බොහෝ දෙනා කියනවා මේ විදිහට ආධ්‍යාත්මික සාසනය වැඩිම හරිම ආත්මාර්ථකාමී වැඩක් කියලා. මේ විදිහට එක පැත්තකට වෙලා සම්පූර්ණයෙන්ම ලෝකයෙන් වෙන් වෙලා දකින්න හයින දේවල් අඩු කරලා දෙදෙක්සේ අන්දෙක්සේ බීරෙක්සේ රංගපාන මේ කරන වැඩ පිළිවෙල කොච්චර දුෂ්කර වුණත් මේකටත් විවේචන තියෙනවා ඕක සම්පූර්ණ ආත්මාර්ථකයි මොකද ආධ්‍යාත්මික සාසනයේ පමණයි මේකෙන් වැඩෙන්නේ අපි එහෙම නෙවෙයි මේ විදිහට කටයුතු කරන්නේ බොහෝ දෙනාට හිතසෝපනිස කටයුතු කරනවා බොහෝ දෙනාට මේක කියලා දෙනවා ඒ නිසා අපි තමයි නියම සාසනයේ දෙපැත්තෙම නැත්නම් හතර පැත්තෙම නැත්නම් අංග සම්පූර්ණව රකින්න කියන චෝදනයි වෙන්නේ ඒ නිසා යෝගාවචරණයෙහි මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ වරින් වර සැලියනවා ඇත්ත නේනම් අපි ඥාති සංග්‍රහයක් කරන්නේ නැහැ. අපි මේ ලෝකේ කරන් තියෙන ආගමික පුද පූජා කටයුතු යෙදෙන්නේ නැහැ. ඒ නිසා මේ අත්ංග මේ පහන අඳුරේ ඇත්තක් තියනවාද කියලා සමහර විටක භාවනා කරන නැත්නම් ඒ පවා හිත වික්ෂිප්ත වෙනවා. ඒ නිසා මේ කාරණාව තේරුම් ගන්න. සීල ශික්ෂාව කියන්නේ වෙන විදිහට කියනවා නම් කයින් වචනයෙන් දුස්චර්ත නොකර ඉනවයි කියලා කියන්නේ. තමන්ගේ හිත නෙකලෙසි කිලිටු වෙන්න දෙන්නේ නැතුව හරත් තීව්‍ර ගන්න උත්සාහය. මේ උත්සාහයට අපි සාක්ෂි කරගන්නේ අපිත් සමග මේ ලෝකේ ජීවත් වෙන අනිකුත් සත්තු. අපි මේ හිත නැත්නම් අපේ මේ වචනය අපේ මේ කය පිරිසිදුව තබා ගන්න උත්සාහ කරන්නේ කොහොමද? අන්සතු නොමැරීමෙන්. අන්සතුගේ සොරකම් නොකිරීමෙන්. අන්සතු කාම වස්තුන් සොරකම් නොකිරීමෙන්. අනික බොල් කියලා දුක් නොදී. හිස් වචන කියලා පරස වචන කියලා කේලාම් කියලා දුක් නොදී. ආදි වර්තමක සීල වශයෙන් ගන්නවා නම් වැරදි ජීවන රටාවක් නොපැවැත්ීමේ අනුක දුක් නොදී. ඒක නිසා අපි අනුන්ට කෑම දීලා බීම දීලා සංග්‍රහ කර නොකරුවට ඒකාන්ත සත්පුරුෂ ක්‍රියාවක් තමයි අනිත් හිංසා කරන්නේ. ඒ නිසා මේ තමනොත් නැකලෙසි කෙලෙස් ගන්නේ නැතුව අනුන්ට හිංසාවක් නොකර ජීවත් වීම තරම් සමාජ වැඩදායි. තවත් කී ජීවිතයක් ඇතයි කියලා ආර්යනාථලා පිළිගන්නේ නැහැ. ආර්යනාථලාගේ පිළිගැනීම හැටියට මේ සීල ශික්ෂාව නිසා ආනිසංස දෙකක් තියෙනවා. එකක් තමයි Taman වශයෙන් කෙලෙසෙන්නේ. දෙක තමයි අනුන් මරන්නේ නැහැ. ආදී වශයෙන් අන් සතුන්ට හිංසා කරන්නේ නැහැ. මේ නිසා මේ එක ගලක් ගහලා අඹගිරි දෙකක් බිම දා ගන්නවා වගේ. කොහොම වටිනා සත්‍යයක් සිද්ධ වෙනවා මේ සීලය රැකීම. තමන් මෙකලසීමට ගන්න අවකාශා ඉබේම අන් සතුන්ට අභේ දෙනවා. ආරක්ෂාව සැලසෙනවා. මේට වැඩිය උතුම් මේට වැඩිය ගැඹුරක් සමාජ හිත සීලී පුද්ගලයෙක් වශයෙන් කරන්න බෑ. නිසා යෝගාවචර කල්පනා කරන්න නරකයි බොහෝ දෙනා විශේෂයෙන්ම මේකේ ආත්මාර්ථ කාමී පැත්ත පෙන්නලා තමන්ගේ පරහිත කාමී පැත්ත පෙන්වන්න කටයුතු කරන ඇත්තෝ කරගෙන යන ආව මේ විශාල ව්‍යාපාර දිහා බලලා අපි මේ අනුව කොන් වෙනව නේද අපි මේ අනුව පහත් ත්‍ත්වයට වැටෙනව නේද අනුන්ගේ දෝෂාරෝපණයට ලක් වෙනව නේද අපිට ලැබිච්ච අවස්ථාවේ අනුන්තදාන කර පසුබානව නේද කියලා පසුබාන වෙනවනම් හොඳට කල්පනා කරලා බලන්න තමන්ගේ හිත නිකලෙසිව පවත්වාගෙන යන්න පුළුවන් ද ඒ තත්වයද්දී දෙක තමන් දැන් ඉන්න මට්ටමේදී අනුන්ට හිංසාවක් සිදු වෙනවා කියන්නේ. මේ தත්ත්ව දෙක තමයි විශ්වාස නම් හිත නිකලෙස පවතිනවා සීල ආරක්ෂාව. අපේ හිත අනුන්ගේ දුකක් කරන්න තියා හිතන්නේවත් නැතිනම් මේක තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඉතාමත්ම උතුම් කල්යාණ සත්පුරුෂයෙකුට සමාජශීලී පුද්ගලයෙකුට සමාජයේ හිතසුක පිණිස ඒකාන්ත හිතසුක පිණිස කටයුතු කරන කෙනෙකුගේ ලක්ෂණ වශයෙන් තියෙනවා. මේක පිළිබඳව ගුරුමේ ඒ ස්වාමීන් වහන්සේ හොඳ නිදර්ශනගෙන අර පානවා. වරින් වර ඒ මොකද ඒ වගේ භාවනා කරන නැත්නම් නානාතර විදිහේ ඇතුළෙමුත් විතර්ක පහළ වෙනවා. පිටිමුත් දෝෂ ආරෝපණ අහන්න ලැබෙනවා. මේ නිසා බොහෝ විට භාවනා වැඩපිළිවෙළවල් අතරමඟ නතර වෙනවා. කරුණාව මෛත්‍රී කියන එක දන්නේ නැතිකම නිසා ඉදිරියටපත් වෙලා තමන් ඇතුලෙන් කිසිම කෙලෙස් පිරිසුදු කිරීමක් නැහැ. ඇතුලෙන් කෙලෙස් එහෙම ගොජ දමනවා. නමුත් ඒව වහගෙන අනුට උදව් කරන්න ඉදිරියටපත් වෙනවා. උදව් කරන්න යාම නිසා තවත් අර තියෙන කෙලෙස් ඇවිස් වෙනවා, හිත ඇවිස් වෙනවා, කය ඇවිස් වෙනවා. අනුන්ට දේවල් දෙනවා. මේක තමයි සමාජ සේවය වශයෙන් බාරගන්නේ. මේ සමහ විලෝපන ලෝකේ පවතින. තමන් පිරිසුදු නැහැ, තමන් සුදුසුකම් නැහැ. නමුත් නුසුදුසු ඇත්ත බහැලා සුදුස්සන්ට බැන බැන දොස් කිය මේ කටයුතු කරන්න හදනවා. මේක නිදර්ශනයක් වශයෙන් මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මරණ දඬුවමේ නියම වෙලා අසවල් දවසේ මරණවා කියලා කරුණ කාමරයට දාලා ඉන්න පුරුෂයෙක් දැක්කොත් ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා කෙනෙක් අහනවා නම් උපතේ මරණයට කලින් මොනවද ඕනේ කරන්නේ? කෑම ඕනේද? ඇඳුම ඕනේද? බෙහෙත් ඕනේද? හරියට සැප පහස ඕනේද? මොනවද ඕනේ කරන මම ඕනෙම දෙයක් දෙන්න. මට කියන්න. ඇත්ත වශයෙන්ම කරන්න පුළුවන් කෙනෙක් එහෙම කියලා කිව්වොත් ඒ මිනිසයා මොනවයි ඉන්නේ. එහෙම නැත්නම් තව කෙනෙක් කිව්වොත් මට එහෙම දෙන්න වස්තු නැහැ. ප්‍රත්‍ය මොනවාක්වත් නැහැ මම හිරෙන් නිදහස් කරන්නේ. මේ ඉල්ලීම් දෙකෙන් අර කලින් සඳහන් කරපු පුද්ගලයා කොච්චර පොහසත් වුණා කොච්චර වස්තු භෝග දුන්නා දෙවෙනි පුද්ගලයා තරම් පොහසත් මොනවාක්වත් නැහැ අර මිනිස්යා කෙරෙහි කරුණාවෙන් ඉරෙන් නිදහස් කරනවා වගේ ඉල්ලීමක් දුනොත් මේ විවේත නියම වෙච්ච මරණයට නියම වෙච්ච පුද්ගලයා කොයි දේ තෝරා ගනීද කියන කල්පනා කරොත් ඕනම කෙනෙකුට වැටෙනවා ඒ දින කීපයකින් මැරෙන්න ඉන්න පුද්ගලයාට එකම දෙයයි අවශ්‍ය කරන්නේ මේ මරණ දඬුවම් නියමෙන්ටයි ඕන බේරෙන්ටයි ඕන වෙන්නේ. නිසා කොච්චර වස්තුලාභ නැති වුණත් මේ පුද්ගලයා අර දෙවෙනි ඉල්ලීමට යටත් වෙනවා. නැත්නම් ඒක ඉල්ලා ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්න ආකාරයක් හත්තු එක පැත්තට බලනකොට මරණ දණ්ඩයට යට වෙලා දුකින් පෙළෙමින් ඉන්න සත්තු. ඒ සත්තුන්ද නානා ප්‍රදේවල් දෙන එක බොහෝමත්ම తాවකාලික උත්තරයක්. ඊට වැඩිය බොහෝමත්ම ගැඹුරක් තියෙනවා ඒ අතන හරදර ලෝකේ ඉන්නේ. ඒ ඉන්න මට්ටමට ඉඳ ඇරලා තමන්ගේ මගෙන් අනුන්ට කරදරයක් නොවේවා කියලා කටයුතු කරනවනේ ඒ අතන රාජ සම්පත් වෙනවට වැඩියි නානාත්ම දේවල් දෙනවට වඩා ලොකු වටිනකමක් තියෙනවා. ඉතින් මේ ධර්මය මේ වගේ භාවනා කරලා හිත පිරිසිදු කර තැන්පත් කරගත්ත ආර්යයන් වහන්සේලාට සීතල නැත්තඳ වැටෙනවා. නමුත් එහෙම මොනවාකට මොනවා හරි කරන්න උත්සාහ කරන්නේ නැත්තඳ බොහෝ විට පේන්නේ හොඳට කෑම දෙන්න ඕනේ, අඳුම් දෙන්න ඕනේ, ගෙවල් දොරවල් දෙන්න ඕනේ. නමුත් Taman එකට සුදුසුකුත් නෙවෙයි. මේ දෙකම දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් ඒක ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භාවනා වැඩපිළිවෙලක් කරමින් මේ සීල ශික්ෂාව රකින්නයි කියලා කියන්නේ මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ආවට ගියාට හිත සන්තෝෂ කරන්න කියපු දේශනාවක් නෙවෙයි මේක විශාල ගැඹුරක් වෙනවා යමෙක් සීලය රකින්න නම් ඒ පුද්ගලයා අභ්‍යන්තර වශයෙන් කෙලස් වෙන්නේ නැතුව පිළිතු වෙන්නේ නැතුව කෙලසෙන්නේ නැතුව ඉඳි ව්‍යායාම කරන්නේ මේ කෙලසෙන්නේ කොහොමද අනිත් සතුන් සමග ගැටීමෙන් තමයි සමාධි ධර්ම වලින් තමයි කෙලසෙන්නේ ඒ විශේෂම සීලය කෙලෙසීම. ඒ නිසා සීලය නිකලසී පවතින නම් අන්තතුන්ට උදව් කිරීම කෝප වෙතත් කරදර නොකිරීම කියනවා. මෙන්න මේ කරදර නොකිරීම තමයි සීල ශික්ෂාව කියන්නේ. මේ සීල ශික්ෂාව නිසා අභ්‍යන්තර වශයෙන් තමන්ට විසාව පිළිසිදුවක් බාහිර ලෝකයට කරදර නැති ගැටියක් පහළ වෙනවා. මේක තමයි බෞද්ධ හැදියාව කියන්නේ. මහත්ම ගති කියලා කියන්නේ මේකයි. සංස්කෘතිය කියලා කියන්නේ මේකයි. ඒක නිසා ඉතාමත්ම අත්‍යන්ත වශයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ ආදර්ශයේ ක්‍රියාවට නැගීම තමයි මේ පැත්තකට වෙලා තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම සඳහා සීලය වැඩි මේ මූල ධර්මයේමයි සමාධිය ගැන කියනකොට කියන්නේ. මේ මූල ධර්මයෙන් තමයි ප්‍රඥාව ගැන කියනකොට කියන්නේ. නමුත් අර බොහෝ ජනප්‍රියත්වෝ ජනප්‍රිය වෙන්න උත්සාහ කරන ඇත්තෝ එහෙම කෙරුවොත් ඔක්කොමලා එහෙම ගියොත් මේ අසත්නායට මොකද වෙන්නේ ඒක නිසා අපි අසරණ අය වෙනුවෙන් උනන්දු වෙනවා උත්සාහවන්ත වෙනවා කියලා කියනකොට අර සීලය ගැන ගැඹුරු බණ දේශනා කරන ඇත්ත කොහොම වෙතත් ඒ වාගේ අනුන්ට උදව් ද්‍රව්‍ය උදව් කරන ඇත්ත බොහෝම ජනප්‍රිය වෙනවා. ඒත් කතාවට බොහොම දක්ෂයි. ඉදිරිපත් කිරීමේ ක්‍රමාදීන් බොහොම සූරයි. ඒ නිසා ඊවැනි කතාවලදී මේ හරි වැඩේ කරන ඇත්ත පටලැවිගෙන ඉන්නේ නැත්තම් තමගේ හිත කෙලසගත්තේ නැත්තම් ඉස්සර අවශ්‍ය කරන්නේ. අර අසු දිනන්ට සමාරු දිනන්ට ඕනෙත් නැහැ. නමුත් Taman හිත වට ගන්න නරකයි. Taman සුදුස්සෙක් වෙන්නේ නැතුව ඇතුළත කෙලසී පවතිගෙන අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. අපි කරන්න පුළුවන් මොකද්ද කියන දේ එහෙම එහෙ කරන එක තමයි. අවුල් කරන එක තමයි. ඊට මෙතෙවදී බොහොම හොඳයි මොනවාක්වත් නොකර එහෙම නැත්නම් කියන සංවර වෙලා සංයම වෙලා තමන්ගේ සීල ගැන බලාගෙන මේකට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ කොහොමද? මඩේදී ගත දෙන්නේ එක්කෙනෙක් කියනවා නම් මම අනික් එක්කෙනා පිළිබඳ බොහෝම කරුණාවයි, මෛත්‍රියයි. ඒ නිසා මම මේ පුද්ගලයා ගොඩින් තියාලා ඉන්න ඕනේ කියලා දැඟලුවොත් වෙන්නේ මොකද? අර මඩකොඩ තවත් කලල් බවට පත් වෙලා දෙන්නම ගිලෙනවා. උත්සාහ කරන කරන්න දඟලන දඟලන කෙනා ගිලෙනවා. ඒ නිසා වෙනවා නම් කවදා හරි වැඩක් වෙන්න තියෙන්නේ පුළුවන් කෙනා ඥානවන්තයා කල්පනාකාරයා වොද්දට යන්න ඉස්සරලා. ඊයේ භූමියකටපත් වෙලා ආධාරයක් මාර්ගයෙන් හෝ අතදීමෙන් හෝ අනික් වෙන ඇතර ගන්නවා. එහෙමද තමනුත් මඩේ පිළිගෙන ඉඳදී අනික් වෙන ඔසවා ගන්නට උත්සාහ කරන ඇත්තෝ මේ සීලයේ පිළිබඳව ශික්ෂාවක් හැඟීමක් කිසිම නැතුව නීවර ධර්ම වලින් විචිත්ත භාවයෙන් කල්පනා වලින් නිරවුල් වෙච්ච හිතක පිළිබඳ හැඟීමක්වත් නැතුව මේ අනුසය කෙලෙස් වල තියෙන මේ සූක්ෂම සටකපට ස්වරූපයක පිළිබඳ කිසිම හැඟීමක් නැතුව අපිත් ඉන්නේ අමාරුවේ, ඊයත්ත් ඉන්නේ අමාරුවේ. ඒ නිසා අපි ඊයත් අංග උදව් කරන්න ඕනේ කියන අත්ංගේ වහසාව නම් බොහෝමත්ම අපිට පේනවා මහා බහුජන හිතාය බහුජන සුඛාය කතාවක් වගේ. මේක පිළිබඳව භාවනා කරන්න පරිසම් වෙනවා. ඒ අත්ංග කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන අවස්ථාවාදී. කියන අවස්ථාවේ හැටියට අසරණ මිනිසුන්ගේ අසරණ සත්තුන්ගේ தત્ත්වය Tamange වාසිත හරවගෙන කටයුතු කරන්නේ නැත්නම් වැඩි දුර යනත් වෙන්නේ සත්පුරුෂ ධර්ම තියෙන තැන නෙමෙයි. නිසා භාවනා කරනකොට මේ එන විතර්ක තර්ක ගැන කල්පනා කරලා අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි මේ අභ්‍යන්තර සාසනය වශයෙන් සීල සාසනය, සමාධි සාසනය, ප්‍රඥා සාසනය වැඩෙන්න. ඒක වැඩිවීමට සතර සතිපට්ඨානයෙන් තොර වෙන ක්‍රමයක් නැත්තේ. ඒ නිසා අපි සෑම මොහොතකම සතර සතිපට්ඨාන වශයෙන් වෙන විදිහකට කය වශයෙන්, වේදනා වශයෙන්, හිත වශයෙන්, ධර්ම වශයෙන් ඉදිරිපත් වෙන සෑම අරමුණක ඇති ප්‍රකෘති தත්ත්වේ වටහා ගැනීම සඳහා ඒ අරමුණම ජීවිතේ අරමුණට වහා එළඹගෙන වාසය කරන්න පුළුවන් නම් අපි තුලින් මේ සීල සමාධි ප්‍රඥා ශාසන වැඩි. එතකොට අපේ ගත කරන මොහොතම සිස් ජීවිත බාටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ක්ෂණයක ක්ෂණයක ලබන්නා වූ මේ සමාහිත භාවය නිසා ප්‍රඥාව පාල වෙන වෙන විදිහට කියනවනේ ලෞකික වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිනු වෙලා ඉස්සරහට යනකොට විපස්සනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිනු වෙන්න පටන් ගන්නකොට මේ Taman ඉදිරිපිට තිබීම වශයෙන් හැකලීම් වශයෙන් එසවීම යැවීම තැබීම වශයෙන් නැත්නම් ඉදිරියදා ජීවිතයේ යෑමීම් බැලීම් ඉදීම් අදුගාණිය අත්ලංග තුන දක්වා සෑම ක්‍රියාවක් තුළම ඒ ක්ෂණයේ දැක දක්ව හැකි ස්වභාවය ඒ ස්වභාව දැනගත්තොත් ඒ ස්වභාවවල තියෙනවා ධර්මයේ ඕපනයික ගතිය අනුව ගැඹුරට ගැඹුරට ගැඹුරට ගෙනින ගතියක්. ඒ ගැඹුරට ගෙනින ගතිය නිසා වඩ වඩාත්ම අරමුණ මතුවීමත් හා සමගම දැක ගන්න පුළුවන් තත්ත්වයේ දකින්නවා නම් කොයිම රූපයක් වුණත් කොයිම නාමයක් වුණත් එයත් ආව වහා වෙනස් වෙන ස්වරූපයක් දැක ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. මොකද ඒක එතනින් නතර වෙන්නේ නැහැ. ඒක තව දුකට තුරු දෙනවා දුකින් අනාත්මයට තුරු දෙනවා අනාත්මයට තුරු දීමේ යෝගාවචරයට මේ විරාගය කියන්නේ නැත්නම් ධර්මයේ කොතනත් කොතනින් රසගලුවක් ලබන්න පුළුවන් ඕ විමුක්ති රසය ලබ ගන්න පුළුවන්. ඒ විදිහකට වෙන විදිහට කියනවනම් මේ සෑම මොහොතකම තමයි සීල ආරක්ෂාව ලැබෙන්නේ. තමයි සමාධි ආරක්ෂාව වැටෙනවා. තමයි ප්‍රඥා ආරක්ෂාව වැටෙනවා. ඒ මොකද සීල ශික්ෂාව රැකෙනවා, සමාධි ශික්ෂාව රැකෙනවා, ප්‍රඥා ශික්ෂාව රැකෙනවා. මෙන්න මේ ආරක්ෂා ධර්මයේ තුල මිසක් කවමදාකවත් ලෝකේ හිතේ සාමයේ කියන එක පහළ වෙනවා. හිතේ සාමයේ පහළ වෙන මුලින්ම අවශ්‍ය කරන්නේ මේ ආරක්ෂාවයි. මේ ආරක්ෂාව දෙන්න පුළුවන් කෙනෙක් ඒක නෙවෙයි ලෝකේ නෑ. නමුත් Tamanne පුළුවන් ගන්න. ඒ ගන්න නම් අරමුණ මත වෙනවා හා සමගම නොඉඳුල්ව ඉමුන් වේම අරමුණ දැක ගන්න පුළුවන්. මේ විදිහට යම් කිසි කෙනෙකුට හිතේ ආරක්ෂාව තුළින් සාමයේ පහළ වෙනවා නම් ඒක තමයි සතුටට ආසන්නම කාරණය. බොහෝ දෙනා ලෝකේ මේ සතුට හොයන. ඒ සතුට අවශ්‍යම කාරණාවම සමාධිය බව ගන්න. නමුත් ඒ සඳහා තමන් තුළ මේ සීල ආරක්ෂාව, සමාධි ආරක්ෂාව, ප්‍රඥා ආරක්ෂාව තියනවා කියනකොට කොහොමද නැති සීල සංයමයේ, සමාධි සංයමයේ, ප්‍රඥා සංයමයේ කියනකොට මේකට කියනවා සමාධි. නිසා අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල බොහෝ ප්‍රතිඵල නොදුන්නා. දවසින් දවස දවසින් දවසේ ධර්ම මාත්‍රිකා පිළිබඳ ගැඹුරක් ඒ වගේම අරමුණේ මුලට ටික ටික හෝ තළු වෙන ගතියක් තියෙනවනම් අපිට ඉස්හාත්ම සන්තෝෂ වෙන්න පුළුවන්. මේ මොකද ඒක දුෂ්කරයි. ඒ දුෂ්කර කටයුත්තේ අපි මේ දුක වළඳමින් ඉදිරියට ගත කරනවා. ඒ නිසා අපිට කොහොමද කොහොමද හරි ක්‍රමක්‍රමයේ මේ ආරක්ෂාව සැලසෙනවා මේ ආරක්ෂාව තුළ සාමයේ පවතිනවා මේ සාමයේ තුළ ඒකාන්ත සතුට පවතිනවා. ඒ නිසා අපේ උත්සාහය වෙන්න ඕනේ කුල්ලුවන් තරම් මේ සතිය අරමුණටම අරමුණ පහළ වෙන අවස්ථාවෙත්ම ලං කරගෙන එහි යථා වූ ප්‍රකෘති ස්වરૂපය දැක ගැනීම. මේ ස්වરૂපය වැටහෙනකොට පස්ස බලන්න හොඳයි. සැකලෙන්ට නරකයි. මේ ඒකදෝ මේකදෝ කලකල වෙන්න නරකයි. භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා කියන එක තමයි වටහා ගන්න ඕනේ. ඒකාන්තයෙන්ම අරමුණේ යථා වූ මේ ප්‍රකෘති නොයිදුල් ස්වરૂපේ වැටහෙනකොට පරණ සංඥාතෝ වේදේක අහුවෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ ඒකද මේකද කියලා කලකොල වෙන්න ඉඩ තියෙන නිසා කමඨා සුද්ධ කරන වෙලාවේදී තමයි වැටහෙන ආකාරයේ කීමට හොඳ ප්‍රවේදන්. අට හිතුන දේ, රුචි දේ, කැමැති දේ කීම නෙවෙයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒකාන්තයෙන්ම මේක ගෙනියන්නේ ප්‍රඥප්තියේ ඉඳලා පරමාර්ථය දිහාවට යන ගමනක් නිසා මේකදී තමන් ටික මොහොතකින්ම නොදන්නා ශේෂ දෙකට වැටෙනවා. නමුත් තමන් නොදැන ගතට මේ ආර්ය પરම්පරාවේ එහෙම නැත්නම් මේ ගුරුකුලයේ මේ ශේෂ්ත්‍රය බොහොම හොරුයි. නමුත් ගුරුකුලයේ අඩුයි සාමාන්‍ය ලෝකයා වැඩි. ඒ නිසා ගුරුකුලයේ තියෙන දේ අදාහගත්තේ නැතිනම් මේකයි මාර්ගය කියලා ගමන අපහසු වෙනවා. ඒ නිසා මේ ධර්මදේශනා මාර්ගයෙන් හෙලිකරන්න හදන්නේ භාවනාවේ දැනටමත් අප්‍රමාදීව කටයුතු කරන්න කරන උත්සාහයේදී මතුවෙන්න පුළුවන් විවිධාකාර සැක, කල්පනා, පරිකල්පනා, අදහස් නිසා මාර්ගය අවුල් නොවි ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන අත්ය. ඒ අත්වල ඒකාන්තව ප්‍රයෝජන වෙන්නේ අත්දැකීමයි කරගන්න. ඒ නිසා මේ ධර්ම දේශනාවට ඉතික් වෙලා අහුම්කන් දීමේ සමතම භාවනා කරන පිටසක් වශයෙන් යම් තාක් මූල ධර්ම ප්‍රමාණයක් අත්දැකීම් ප්‍රමාණයක් එකලස් කරගන්න ලැබුණා නම් ඍජු කරගන්න ලැබුණා නම් මේ මාර්ගයෙන් මේ සියලු දෙනාටම සතිය තවත් ඍජු වේවා උපතිත්ථිත භාවයටපත් වේවා ඒ සුපතිත්ථිත භාවයටපත් වීම නිසා අරමුණ මතුවෙනවා හා සමගම අරමුණේ නැවුම් ස්වરૂපේම උණු කුණු වේව පවතින උපන් හැටියේ දැක ගැනීමෙන් ධර්ම රසය ගැටීවා. ඒ ධර්ම රසය තුළින් සමාධි ප්‍රඥා වැඩිීමේ මේ ඉන්දිය ධර්ම සාක්ෂාත් කර ගැනීමට ඒ තුළින් විපස්සනා ඥාන පහළ වීමට මේක හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත කරුණාව සාගත චේතනාවෙන් ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. නිචාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ